චතුරාරක්ෂ කර්මස්ථාන මෛත්‍රී භාවනා කර්මස්ථානය මෙම මෛත්‍රී කර්මස්ථානය භාවනා කිරීමට කැමැති ඔබ මේ පුද්ගලයන් කෙරෙහි ආරම්භයේදී මෙත්තා භාවනා නොකළ යුතුය. මේ පුද්ගලයන් කිසිවිටකත් මෛත්‍රිය නොවැඩිය යුතුයයි මෙත්තා භාවනා අතින් පිරිහීමට පත්වීමට හේතු විය හැකි පුද්ගලයන් දැනගත යුතුය. 1. අප්පිය පුද්ගල එනම් අප්‍රිය අමනාප පුද්ගලයන්. 2. අතිපිය සහායක එනම් ඊතා ප්‍රිය සමීප සහායක පුද්ගලයන්. 3. මජ්ජත් පුද්ගල එනම් ප්‍රිය නැති අප්‍රියත් නැති මධ්‍යස්ථ පුද්ගලයන්. 4. වෛරී පුද්ගල එනම් සතුරු පුද්ගලයන්. මෛත්‍රී ධානය ලබා ගැනීමට පෙර ආතුව මේ පුද්ගලයන් හතර වර්ගයේ අරමුණු කොට මෛත්‍රිය නොවැඩිය යුතුය. මෛත්‍රී ධානය ලබාගත් විට අත්ත අතිපිය මජ්ජත්ත වේ වෛරී යන පිළිවෙලින් මෛත්‍රී ධානය ලබා ගැනීම සඳහා වැඩිය හැකිය. කෙසේ නමුත් මේ පුද්ගලයෝ විෂභාග නො වූ පුද්ගලයෝමය. සජීවී පුද්ගලයෝමය විය යුත්තාහ. ලිංග විෂභාග එනම් ලිංගය අතින් සමන වූ පුද්ගලයාද එම ගොඩට අයත්ය. මේ පුද්ගලයාට විශේෂ කොට මෛත්‍රී නොකළ යුතුය. ස්ත්‍රී යෝගී වනාහි පුරුෂයෙකු අරමුණු කොට විශේෂ කොට මෛත්‍රිය නොවැඩිය යුතුය. පුරුෂ යෝගී පුද්ගලයෝ ස්ත්‍රියක් අරමුණු කොට විශේෂ කොට මෛත්‍රිය නොවැඩිය යුතුයි. රාගය පහළ විය හැකියින් මෙලෙස විශේෂ කොට විසභාග පුද්ගලයන්ට මෛත්‍රිය නොවැඩිය යුතු වන්නාහ. 6. කාලකත පුද්ගලයා එනම් මියගිය පුද්ගලයන්ට කිසිවිටකත් මෛත්‍රිය නොවැඩිය යුතුය. හේතු දැක්වීම අප්‍රිය පුද්ගලයා ප්‍රිය පුද්ගලයා හා සමතන තබාගෙන මෛත්‍රිය වැඩිීමේදී වෙහෙසට පත්විය හැකිය. අතිපිය සහායක පුද්ගලයා මජ්ජත්‍ය පුද්ගලයෙකු හා සමානසේ සලකා මෛත්‍රිය කිරීමේදීද වෙහෙසට පත්වන්නේය. මේ අතිපිය සහායක පුද්ගලයාගේ సంతානයේ යාන්තමට හෝ දුකක් පහළ වෙනවා දුටු කල ඒ අනුව තමා සිතට දුක් ගන්නා තත්වයට වැටී කායිකවද පෙලීමට පත්විය හැකිය. මජ්ජත් පුද්ගලයාට ගෞරවනීය පුද්ගලයෙකුසේ සලකා හෝ ප්‍රිය පුද්ගලයෙකුසේ සලකා මෛත්‍රී භාවනා වඩන්නා වෙහෙසට පත්වන්නේය. වෛරී පුද්ගලයා නැවත නැවතත් මතක් කරන යෝගාවචරයාට තරහ, ද්වේෂය පහළ විය හැක්කේය. මේ නිසා මෙම පුද්ගල හතර වර්ගයට මුලින් මෛත්‍රී භාවනාව නොවැඩිය යුතුය. ලිංගය අතින් සමාන නො වූ එනම් ලිංග විසභාග පුද්ගලයා කෙරෙහි රාගය පහළ විය හැකි බැවින් විශේෂ කොට මෛත්‍රී භාවනා නොකළ යුතු වන්නේය. එහෙත් මෛත්‍රී ධානයටපත් වූ පසු සීමා සම්බේධය කිරීම සඳහා සබ්බේ ඉත්තියෝ එනම් සියලු ස්ත්‍රීහු සබ්බේ පුරිසා එනම් සියලු පුරුෂයෝ යන ලෙසට මෛත්‍රිය වැඩි හැකිය. මරණයටපත් වූ පුද්ගලයන්ට වනාහි මෙත්තා භාවනාව කලේ නමුදු මෛත්‍රී අර්පණා ධානයටපත් විය නොහැකිය. උපචාර ධාන සමාධියටද පත් විය නොහැකිය. මේ නිසා මරණයටපත් වූ පුද්ගලයන් අරමුණු කොට මෛත්‍රිය නොවැඩිය යුතුය. මෙය විසුද්ධි මාර්ගයේ පිටු 218 න් මෛත්‍රිය වැඩි යුතු පුද්ගලයන්ගේ පිළිවෙල. 1. අත්ත එනම් තමා. 2. පිය එනම් පිය හෝ අතිපිය ගරු පුද්ගලයා. 3. මජ්ජත්ත එනම් ප්‍රියත් නො වූ අප්‍රියත් නො වූ මධ්‍යස්ත පුද්ගලයා. 4. වෛරී පුද්ගලයා මේ සතර පුද්ගලයන් කෙරෙහි ක්‍රමානුකූලව මෛත්‍රිය වඩන්න. ආරම්භයේදී තමාම මෛත්‍රිය වැඩිම හුදෙක් තමාම සාක්ෂිය කොට ගැනීම සඳහා වන්නේය. ඉන් අර්පණා ධානයට පත්වීම නොවන්නාහ. පුද්ගලයෙක් වර්ෂ 100ක් කාලයක් වර්ෂ 1000ක් කාලයක් අහං සුඛිතෝ හෝමි එනම් මම කයින් සිතින් සුවපත් වූවෙක් වෙම්වා යන ආකාරයට ක්‍රමයෙන් ඉදින් තමාට මෛත්‍රිය කරන්නේ නමුත් එම යෝගාචර පුද්ගලයාගේ సంతානයේ අර්පණා ධානය මොනම ක්‍රමයකින්වත් පහළ විය නොහැකේය. අහං සුඛිතෝ හෝමි එනම් මම කයින් සිතින් සුවපත් වූවෙක් වෙම්වා යයි තමාටම තමා මෛත්‍රිය කරන්නා වූ යෝගාචර පුද්ගලයාගේ సంతානයේ තමා සුඛයට කැමැතිසේ දුකට අකමැතිසේ දීර්ඝායුෂ කැමැතිසේ මරණයට අකමැතිසේ ඉතිරි සියලු සත්වයෝද සැපයට කැමැත්තාහු දුකට අකමැති වන්නෝය දීර්ඝායුෂ්ක වීමට කැමැත්තෝය වන්නාහු යයි මෙලෙස තමාම සාක්ෂි කොට අනිකුත් සත්වයන්ට අභිවෘද්ධිය සෝය කැමැති සිත පහළ විය හැකේය. සංයුත්ත නිකායක 142 පිටුව කුද්දක නිකායක 222 පිටුවෙන් සබ්බා දිසා අනුපරිගම්ම චේතසා නේව ජග්ගෝ පියතර මත්තනා කච්චි ඒවං පියෝ පුතු අත්තා පරේසං තස්මාන හිංසේ පරං අත්තකාමෝ තේරුම සියලු දිසාවත්ම සිතින් පරීක්ෂාකාරීව ඊටමත් ක්‍රමානුකූලව සොයා ඇවිද බැලුවද තමාට වඩා ප්‍රිය කරන කැමැතිවන අනෙකුත් සත්වයෝ තමා කිසිම දිසාවක නොදකිනු ඇත. මෙලෙස තමාට වඩා කැමැති ප්‍රිය කරන කෙනෙකු නොදැකීම නොලැබීම නිසා තමා මෙන්ම අනිකුත් එක් එක් සත්වයක්ද තම තමාටම ප්‍රිය කරන්නේය කැමති වන්නේය මේ නිසා තමාගේ අභිවෘද්ධිය සුඛය කැමති වන්නා වූ පින්වත් ඔබ අනිකුත් සත්වයන්ට හිංසා නොකළ යුතුය මේ අනුශාසනාව අනුව චිත්ත ධාතුව මෘදුභාවයට පත්වීම සඳහා අනුකම්පාව සම්පූර්ණ වීම සඳහා ප්‍රථමයෙන් තමාට තමාම ටික වේලාවක් මෛත්‍රිය මෙසේ වඩන්න. 1. අහං අවේරෝ හෝමි. 2. අව්‍යාපජ්ජෝ හෝමි. 3. අනීගෝ හෝමි. 4. සුඛී අත්තානං පරිහරාමි. තේරුම මම වෛර නැත්තෙක් වෙමි. 2. තරහ නැත්තෙක් වෙමි. 3. නිදුක් නිරෝගී වෙමි. 4. සුවපත් වෙමි. සිතේ මෘදුභාවය, කර්මඤ්ඤ භාවය, අනුකම්පා සහගත භාවය, ශක්තිමත්ව මහත්ව පැමිණි විට අනිකුත් සත්වයන්ට යොමුකොට මෛත්‍රිය වැඩි හැක්කේය. මෙසේ සිත මෘදු කර්මඤ්ඤ වූ තනත්තා අනුකම්පා සහිත තනත්තා අනිකුත් සත්වයෙකු අරමුණු කොට මෛත්‍රී භාවනා වැඩිීමේදී සිතේ කිසි පැකිලීමක් නැතිව වෙහෙසක් නැතිව පහසුවෙන් මෛත්‍රිය වැඩිය හැකි පුද්ගලයෙක් වෙයි. තමාටම තමා මෛත්‍රිය වැඩිම ඊතා දීර්ඝව කිරීමට අවශ්‍ය නොවන්නේය. තමාගෙන් පිට වෙනත් සත්වයකට මෛත්‍රිය ධානයට ළඟාවන තුරු මෛත්‍රිය වැඩිවීමට අවශ්‍ය නම් පහත සඳහන් වැඩපිළිවෙල අනුව පුහුණු කරන්න. ප්‍රිය ගරුභාවනීය සමාන වූ ලිංගයෙන් යුත් පුද්ගලයා පින්වත් ඔබ තමා සාක්ෂාත් කරගත් ආනාපාන චතුර්ථ ධානය සමාධිය වේවා හැකියාව ඇතනම් ඕදාත කසින චතුර්ථ ධාන සමාධිය වේවා යොදාගෙන සිතේ ආලෝක ප්‍රභාස්වරය දිදුලන තරමට නැවතත් සමාධිය තහවුරු කරගන්න. ඕදාත කසින සමාධිය වඩා සුදුසුය. මේ සමාධියේ හා ආලෝක ප්‍රභාස්වර ශක්තියේ උදව්වෙන්ද මේ සමාධියේ ශක්තිමත් උපනිශ්‍රේ ශක්තියේ උදව්වෙන්ද බලවත් වූ පින්වත් ඔබගේ මෛත්‍රී භාවනාව සුමුදුද පහසුද වන්නේය. මක්නිසාදේයත් මෙම චතුර්ථ ධාන සමාධිය නිසා ඔබගේ සිත අනංගන විගත උපක්ඛිලේශ එනම් රාග දෝෂ මෝහ ආදී කෙලෙස් කසටයන්ගෙන් වෙන් වූ පිරිසිදු වූ මුදු භූත එනම් මෘදුභාවයටපත් වූ කම්මනීය එනම් භාවනාව වැඩිවීමට කර්මඤ්ඤ වූ පරිසුද්ධ පරියෝදාත එනම් හාත්පසින් පිරිසිදු වී දිදුලන ප්‍රභාස්වර බවට පත් වන්නේය මෙලෙස උපනිශ්වේ ශක්තිය බලවත් වූ විට පින්වත් ඔබගේ මෛත්‍රී භාවනාව සුමුදු ලෙස පහසු වීම ඊතා කෙටි කාලයක් තුල සිදුවෙනවා පමණක් නොවේ මෛත්‍රී ශක්තිය සම්පූර්ණ වීමට එය උපකාරද වන්නේය. මෙලෙස පිරිසිදු ආලෝක ප්‍රභාස්වරය දෙදුලන ලෙසට පත් වූ විට පින්වත් ඔබ තමාට ප්‍රිය වූ ගරුභාවනීය වූ සමාන ලිංගික පුද්ගලයෙකු ඉදිරිපත් කරගෙන අරමුණු කරන්න. ඔබගේ චතුර්ථ ධාන සමාධිය නිසා පහළ වූ ආලෝක ප්‍රභාස්වරය ඔබගේ හාත්පස දසදිග පැතිරී පවතින්නේය. ඔබ මෛත්‍රිය සඳහා අරමුණු කළ පුද්ගලයා මේ ආලෝක ප්‍රභාස්වරය තුල ජීවමානව මෙන් ඉදිරිපත් වනු ඇත. එම ප්‍රිය ගරු පුද්ගලයාගේ හිඳගෙන සිටින ඉරියව්, සිටගෙන සිටින ඉරියව් යනාදී ඉරියව් අතරින් තමා ඊටමත් කැමැති ඉරියව්ව තෝරාගෙන එය අරමුණු කරන්න. තමා ඉදිරියේ රියන් 4ක් 5ක් තරම් ආසන්නයේ සිටින ලෙසට අරමුණු කරන්න. එය ප්‍රිය ගරුභාවනීය තනත්තා ආලෝක ප්‍රභාසුරය තුල පැහැදිලිව දැකීමට හැකි විට පහත සඳහන් ලෙසට මෛත්‍රිය කරන්න. අයං සප්පුරිසෝ අවේරා හෝතු අව්‍යාපජ්ජෝ හෝතු අනීගෝ හෝතු සුඛී අත්තානං පරිහරතු තේරුම මේ සත්පුරුෂයා නැත්නම් ප්‍රිය ගරුභාවනීය පුද්ගලයා වෛර නැත්තෙක් වේවා තරහ නැත්තෙක් වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා මේ මෛත්‍රිය වඩන ක්‍රම හතර තුන් හතර වතාවක් වඩා බලන්න. පසුව මේ ක්‍රම හතර තුලින් තමා කැමති එකක් තෝරා ගන්න. නිර්දසුන් ලෙස සුවපත් වේවා යන මෛත්‍රී වඩන ක්‍රමය තෝරා ගන්නේ යයි සිතමු. එම සත්පුරුෂයා සුවපත් වී සතුටුව සිරිනා ස්වરૂපය අරමුණු කොට සම්පූර්ණ උත්සාහයෙන් එම සත්පුරුෂයා සිතින් සුවපත් වේවා සිතින් සුවපත් වේවා යයි බොහෝ වාරයක් මෛත්‍රිය වඩන්න. ඔහුගේ ස්වરૂපය භාවනා සිතෙහි ඊතා සාමකාමීව සමීප පිහිටි විට ධානාංගයන් පිළිබඳව විමසා බලන්න. ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය තෙක් ක්‍රමානුකූලව භාවනා වඩන්න. අනතුරුව ඉහත සඳහන් මෛත්‍රිය වඩනා වචන අතර එක එකක් අනුව තෘතීය ධානයේ ලබන තෙක් ක්‍රමානුකූලව මෛත්‍රිය වඩන්න මෙහිදී වෛර නැත්තෙක් වේවායි මෛත්‍රිය වඩන්නේ නම් වෛර නැති ස්වરૂපයද තරහ නැත්තෙක් වේවායයි මෛත්‍රිය වඩන්නේ නම් තරහ නැතිව සිටින ස්වરૂපයද නිදුක් නිරෝගී වේවායයි මෛත්‍රිය වඩන විට නිදුක්ව නිරෝගීව සිටින ස්වરૂපයද සුවපත් වේවායයි මෛත්‍රිය වඩන විට සුවපත්ව සිටින ස්වરૂපයේද යන ලෙසට ඉදිරිපත් කර ගනිත්වා මේ මෛත්‍රියද ධාන එක එකක් වශයෙන් වසීභාව පහ අනුව අභ්‍යාස කළ යුතුය. වෛර නැත්තේක් වේවා යනාදී ඵල අපේක්ෂා කරන සතරාකාර ප්‍රාර්ථනා සිත් තුළ උපේක්ෂා ස්වභාවය නොමැති නිසා චතුර්ථ ධානය දක්වා යාමට නොහැකි වන්නේය. මේ සාර්ථක වූ විට ප්‍රිය ගරුභාවනීය ලිංග අතින් තමාට සම මෙවන් පුද්ගලයන් කෙනෙකු කෙනෙකු පාසා මෛත්‍රිය වඩන්න. අඩුම තරමින් දස දෙනෙකුට පමණ මෛත්‍රිය වැඩූ පසු ඊතා ප්‍රිය වූ එනම් අතිපිය සහායක ලිංගය අතින් තමාට සමාන පුද්ගලයන් එකිනෙකා බැගින් අරමුණු කරමින් සමාන ලෙසටම මෛත්‍රියෙන් ත්‍ෘතීය ධානයේ දක්වා ලබා ගන්නා ලෙසට භාවනා කරන්න. ප්‍රිය ගරුභාවනීය පුද්ගලයා හා අතිප්‍රිය පුද්ගලයා යන පුද්ගල දෙවර්ගයේ කෙරෙහි මෛත්‍රිය සමවන ලෙසට සියලුම ප්‍රිය පුද්ගලයන් වෙත මෛත්‍රිය තහවුරු වන ලෙසට වඩන්න. අනතුරුව මජ්ජත්ත එනම් ප්‍රිය අප්‍රිය නො වූ මධ්‍යස්ත පුද්ගලයන් අඩුතරමින් දස දෙනෙකු පමණ එකිනෙකා වශයෙන් අරමුණු කරමින් තෘතීය ධානයේතෙක් සතර ආකාරයටම මෛත්‍රිය වඩන්න. මේ සියල්ලෝම වනාහි ලිංගය අතින් තමාට සමාන ජීවත්වන පුද්ගලයන් විය යුතුය. අනතුරුව සතුරු වෛරී පුද්ගලයන් වෙතටද මෛත්‍රිය කරන්න. සියලුම පුද්ගලයන් එක එකෙකු වෙත මෛත්‍රිය වඩන හතර ආකාරයෙන් එක එකක් පාසා ත්‍රිතිය ධානය ලබා ගන්නා තෙක් මෛත්‍රිය කරන්න. සියල්ලෝම වනාහි ලිංගය අතින් තමාට සමාන සජීවී පුද්ගලයෝම විය යුතුයෝය. ඉදින් සතුරු පුද්ගලයෙකු නැතිනම් මහා පුරුෂ උප්පත්තියක් ඇති බෝධිසත්ව චිත්ත ස්වરૂප ඇති බැවින් නන්දිය නම් වූ වඳුරු නායකයා මෙන් තමාගේ විනාශයට කටයුතු කළා වූ තනත්තාට පවා වෛරය පහළ නොකරන්නේය. එවන් පුද්ගලයෝ වෛරී පුද්ගලයන් සොයමින් මෛත්‍රී කිරීමට අවශ්‍ය නැත. වෛරී පුද්ගලයන් ඇතොත් පමණක් ඔවුන් වෙත මෛත්‍රී කරත්වා. විසුද්ධි මාර්ගයේ 219 පිටුව. ප්‍රිය පුද්ගලයා, අතිප්‍රිය පුද්ගලයා, මජ්ජත් පුද්ගලයා, වෛරී පුද්ගලයා යයි මෛත්‍රී භාවනාවෙහි මෛත්‍රිය ලබන්නා වූ පුද්ගල සමූහ හතරක් ඇත්තේය. ඊට කොට්ටාස හතරක් යයි කියනු ලැබේ. මෛත්‍රී භාවනා කර්මස්ථානයේ වඩන යෝගාවචර පුද්ගලයා ඒ කොට්ටාස එකේකෙහි තම භාවනාසිත මෘදු වන ලෙසට කර්මඤ්ඤ වන ලෙසට කටයුතු කළ පසු ත්‍රිතීය ධානයේ තෙක් වැඩූ පසු අනිකුත් කොට්ටාසයන්ට භාවනාසිත යොමු කළ යුතු ධානාසිත පහළ කළ යුතුය. සීමා සංවේදය පුද්ගල සීමාවන් බිඳීම විසුද්ධි මාර්ගයේ 227 පිටුවෙන් ප්‍රිය වූ ගෞරවනීය වූ කුසල ධර්ම වඩන පුද්ගලයා 1. ඊතා ප්‍රිය වූ මිත්‍ර සහායක පුද්ගලයා 2. ප්‍රියත් නැති අප්‍රියත් නැති මදහත් පුද්ගලයා 3 සතුරු වෛරී පුද්ගලයා 4 යන මේ පුද්ගලයන් හතර වර්ගයේ වෙත මෛත්‍රිය තෘතීය ධානයට පත්වන තෙක් දක්ෂ ලෙස සමාධිය වැඩූ පසු ප්‍රියමනාප ගරුභාවනීය පුද්ගලයන් හා අතිප්‍රිය සහායක පුද්ගලයන් වෙතට මෛත්‍රිය සම වූ විට ඒ හැම ප්‍රිය පුද්ගලයන් ලෙසගෙන 1. තමා 2. ප්‍රිය වූ ගෞරවනීය වූ හෝ අතිප්‍රිය වූ පුද්ගලයා 3. ප්‍රියත් නොවූ අප්‍රියත් නොවූ මදහත් පුද්ගලයා 4. වෛරී පුද්ගලයා යන මේ හතර වර්ගයක් වූ පුද්ගලයන් මත මෛත්‍රිය සමාන වන ලෙස අභ්‍යාස කරන්න. මේ ආකාරයෙන් වෙන්කොට දැක්වීම නැතිවන තෙක් මෛත්‍රී සිත සමවන තෙක් මෛත්‍රී භාවනා කර්මස්ථානය වඩන්න. මෙහිදී තම අරමුණු කොට මෛත්‍රිය වැඩිම අනුව ධාන ලැබිය නොහැකි වන්නේය. එහෙත් මේ හුදෙක් අත්ත පිය මජ්ජත්ත වෛරී යන පුද්ගල ભેදය නැතිව යන ලෙස සමව පවතින මෛත්‍රී සිත දිගටම පවත්වාගෙන යාම පිණිස පමණක්ම වන්නේය. මෛත්‍රී සිත සමබවට පත්වීම යනු සීමා සම්බේධයේ හෙවත් පුද්ගල සීමා කැඩී බිදී යාම වන්නේය. තමාටම මෛත්‍රිය වැඩිම මේ සීමා සම්බේධය ලැබීම පිණිස වන්නේය. ප්‍රථමයෙන් තමා ලබාගෙන ඇත්තා වූ ආනාපාන චතුර්ථ ධාන නැත්නම් ඕදාත කසින චතුර්ථ ධාන සමාධිය නැවත තහවුරු කරගන්න. ආලෝක ප්‍රභාස්වරයේ ශක්තිය බලවත් වූ විට ඊතා ටික කාලයකට එනම් විනාඩියක් තප්පරයක් පමණ කාලයකට තමාටම මෛත්‍රිය වඩන්න. අනතුරුව ප්‍රිය පුද්ගලයෙකු අරමුණු කොට ත්‍රිතීය ධානයට පත්වන තෙක් මෛත්‍රිය වඩන්න. ඉක්බිතිව මජ්ජත් පුද්ගලයෙකු අරමුණු කොට ත්‍රිතීය ධානයට පත්වන තෙක් මෛත්‍රිය වඩන්න. අනතුරුව වෛරී පුද්ගලයෙකු අරමුණු කොට ත්‍රිතිය ධානයට පත්වන තෙක් මෛත්‍රිය වඩන්න. අනතුරුව නැවතත් තමා වෙත මෛත්‍රිය කරන්න. ඉක්බිතිව නැවතත් අනෙක් ප්‍රිය පුද්ගලයෙකු අනතුරුව නැවතත් වෙනත් මජ්ජත් පුද්ගලයෙකු අන් වෛරී අයෙකු අරමුණු කොට සමාන ලෙසට මෛත්‍රිය වඩන්න. මෙලෙසට ප්‍රිය මජ්ජත් වෛරී පුද්ගලයන්ට මෛත්‍රී කරන විට එක් එක් පුද්ගලයෙකු පාසා මෛත්‍රී ධාන ශක්තිය ත්‍රිතිය ධානය ලැබෙන තෙක් වඩන්න. මෛත්‍රිය වැඩිීමේදී හතර ආකාරයටම අනුව ත්‍රිතිය ධානයේ තෙක් භාවනා කරත්වා. මේ ක්‍රමයට අනුව ප්‍රිය මජ්ජත් වෛරී පුද්ගලයන් එක්කෙනෙකු පසුව එක්කෙනෙකු ලෙස මාරු කරමින් අත්ත පිය මජ්ජත්ත වෛරී යන පුද්ගලයන් පෙළ අනුව බොහෝ වාර ගණනක් නැවත නැවතත් මෛත්‍රී භාවනාව වඩන්න. නොකඩවා මෙසේ වැඩීමෙන් සියල්ලන් කෙරෙහි මෛත්‍රිය සමබවට පත්ව සීමා සම්බේධය වෙයි. එම අවස්ථාවෙහි පින්වත් ඔබ පටිසම්භිදා මග්ගපාළියේහි මෙත්තා කතා පටිසම්භිදා මග්ග 2 පොත 64 පිටුවේහි පරිච්ඡේදයේහි එන ලෙසට 1 අනෝදිසෝ එරණ මෙත්තා චේතෝ විමුක්ති පංච වර්ගය 2 කොට්ටසෝ එරණ මෙත්තා චේතෝ විමුක්ති හත්තාකාරය 3 දිසා එරණ මෙත්ත චේතෝ විමුක්ති දසාකාරය යන මේ මෛත්‍රී භාවනාවෙන් දිගට වැඩීමට සමත් වන්නේය. විසුද්ධි මාර්ගයේ 229 පිටුවෙන් ඉහත සඳහන් අනෝදීසෝ එරණ මෙත්තා චේතෝ විමුක්ති ආදී වූ මෙත්තා භාවනාවෙන් අත්ත පිය මජ්ජත්ත වෛරී යන සීමාවන් සම්බේදයටපත් වූ බැවින් ඕනෑම ප්‍රිය මජ්ජත්ත වෛරී යන පුද්ගලයෙකු අරමුණු කොට අර්පණා ධානය ලබාගත හැකි බවට පත්වන්නේය. මෙසේ අර්පණා මෛත්‍රී සිත ඇත්තා වූ පුද්ගලයාගේ సంతානෙහි මෛත්‍රිය සම්පූර්ණ භාවයට පත්වන බව දතියුතිය. මේ උපදේශ වනාහි සබ්බේ සත්තා අවේරෝ හොන්තු යනාදී ලෙසට මෙත්තා භාවනා කර්මස්ථානයේ වඩන්නට කැමති යෝගී පුද්ගලයන් මුදුනින් පිළිගෙන දරා ගනිමින් ගරු කටයුතු ලෙසට අනුගමනය කළ යුතු උපදෙස් වලක් වන්නේය. අනෝදීසෝ එරණ මෙත්තෝ චේතෝ විමුක්ති පස් ආකාරයන් යොමු කරවීමක් වෙන් කිරීමක් නොමැතිව පැතිරවිය යුතු මෙත්තා චේතෝ විමුක්ති ආකාර පහ මෙසේය. 1. සබ්බේ සත්තා පංචස්කන්ධයන්ට උපාදාන වශයෙන් බැඳී ඇති සියලුම සත්වයෝ. දෙක සබ්බේ පානා සියලුම ආශ්වාස ප්‍රාශ්වාස සහිත සත්වයෝ. තුන සබ්බේ භූතා කර්මය හා කෙලෙස් හේතුයෙන් ප්‍රකට භාවයට පත් සියලු සත්වයෝ. හතර සබ්බේ පුද්ගලා නරකයට වැටීමට හැකි ස්වභාවය ඇති සියලුම සත්වයෝ. පහ සබ්බේ අත්ථභාව පර්යාපන්නා පංචස්කන්ධය තුල ආත්මභාවයේ සහිත වූ සියලුම සත්වයෝ ඕදිසෝ එරණ මෙත්තා චේතෝ විමුක්ති සත් ආකාරයන් යොමු කරවීමක් වෙන්කොට ලීමක් ඇතිව පැතිර වේ යුතු මෙත්තා චේතෝ විමුක්ති ආකාර 7 මෙසේය 1 සබ්බේ ඉත්තියෝ සියලු ස්ත්‍රීහු දෙක සබ්බේ පුරිසා සියලු පුරුෂයෝ තුන සබ්බේ අරියා සියලු ආර්යයන් වහන්සේලා හතර සබ්බේ අනරියා ආර්යයන් වහන්සේලා නොවන සියලු පුද්ගලයන් පහ සබ්බේ දේවා සියලු දෙවිවරු හය සබ්බේ මනුස්සා සියලු මිනිස්යෝ හත සබ්බේ විනිපාතිකා සතර අපායගත සියලු සත්වයෝ මෛත්‍රී පැතිරවීමේ වැඩපිළිවෙල ප්‍රථමයෙන් ඕදාත චතුර්ථ ධානය ලැබෙන තෙක් සමාධිය දියුණු කරගන්න. අත්ත, පිය, මජ්ජත්ත, වෛරී පුද්ගලයන් කෙරෙහි මෛත්‍රී සිත සමවන ලෙස මෛත්‍රී ධානයට ඉහත විස්තර කර පරිදි බොහෝ වාරයක් නැවත නැවත සමාදින්න. මෛත්‍රී සිත සම වී සීමා බිඳී ගිය විට තමාට හැකි තරමින් භාවනා ශාලාව තුල නැතිනම් නිවස තුල නැතිනම් කුටිය තුල සිටින්නා වූ සියලුම සත්වයන් අරමුණු වශයෙන් ගන්න. එම අවස්ථාවෙහි පින්වත් ඔබගේ මෛත්‍රී භාවනාව නම් වූ සමත භාවනා සිත නිසා ආලෝක ප්‍රභාස්වරය දිදුලමින් ප්‍රකටව පවතින්නේය. එම ආලෝක ප්‍රභාසුරයේ උපකාරයෙන් තමා වෙන්කොටගත් බිම් ප්‍රදේශය තුල සිටින්නා වූ සත්වයන් සියල්ල අරමුණු වශයෙන් ගත් විට එම සත්වයන් සියල්ලම එම ආලෝක ප්‍රභාස්වරයේ යටතේ ප්‍රකටව පවතින්නේ නම් මැනවි. මෙලෙස හමුවන විට දකින විට අනෝදීසෝ එරණ මෙත්තා චේතෝ විමුක්ති ආකාර පහ ඕදිසෝ එරණ මෙත්තෝ චේතෝ විමුක්ති ආකාර 7 යන දෙවිදියටම අයත් 12 ආකාරයෙන් දිගටම මෙත් වඩන්න. මෙලෙස මෛත්‍රිය වඩන විට එම 12 ආකාරයන්හි එක් එක් ආකාරයක් තුල මෛත්‍රිය වඩන ආකාර හතරක් ඇති නිසා ක්‍රම සියල්ල 48ක් වන අතර ඒ සියල්ලම අනුව මෛත්‍රී වැඩි යුතු වඩන ආකාරය මෙලෙසට වන්නේය. සබ්බේ සත්තා අවේරෝ හොන්තු පංචස්කන්ධයන් උපාදාන වශයෙන් ගන්නා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා අව්‍යාපජ්ජා හොන්තු තරහ නැත්තෝ වෙම්වා අනීගා හොන්තු නිදුක් නිරෝගී වෙත්වා සුඛී අත්තානං පරිහරන්තු සුවපත් වෙත්වා මෙලෙස මෛත්‍රිය හතර ආකාරයට අනුව වඩන විට එක ක්‍රමයක් පාසා ත්‍රිතිය ධානයේතෙක් වඩත්වා. මෛත්‍රියට අරමුණු වන්නා වූ සියලු සත්වයෝද පැහැදිලිවම ඥාන ආලෝකයෙන් දකිමින් පවතිත්වා. මේ සාර්ථක වූ විට සබ්බේ පානා අනුවත් මේ ලෙසටම හතර ආකාරයට මෛත්‍රිය වඩන්න. එක් එක් ක්‍රමයට ත්‍රිතිය ධානයේතෙක් ගමන් කරත්වා. මේ ආකාරයටම හතර ආකාරයන්ට අනුව වඩන්න. සබ්බේ භූතා ආදී ඉතිරි පුද්ගලයන් වෙතටද මේ ක්‍රමයට හතර ආකාරයටම මෛත්‍රිය වඩන්න. සබ්බේ ඉත්‍යෝ යයි ස්ත්‍රීන් සියල්ල වෙත මෛත්‍රිය වැඩිීමේදී තමා තීරණය කොටගත් බිම් ප්‍රදේශය තුල සිටින්නා වූ සියලු ස්ත්‍රීහු ඥාන ආලෝකයෙන් හමු වෙමින් දකිමින් පවතිත්වා සබ්බේ පුරිසායයි මෛත්‍රී වඩන පුරුෂයෝ සියල්ල හමුවෙමින් දකිමින් පවතිත්වා සබ්බේ දේවායයි වඩන විට තමා තීරණය කොටගත් බිම් ප්‍රදේශය තුල සිටින සියලුම දේව සමූහයද සබ්බේ මනුස්සායයි වඩන්නේ නම් ඒ ආකාරයටම සියලු මිනිසයන්ද සබ්බේ විනිපාතිකා යයි වඩන්නේ නම් මෙලෙසටම තමා තීරණය කරගත් ඉඩම තුල සිටින්නා වූ අපාගත සත්වයන් සියල්ලමද ඥාණයෙන් හසු කර ගනිමින් ඥාණය පතුරවමින් මෛත්‍රිය වඩන්න. මේ 48 ආකාර වූ මෛත්‍රී ක්‍රම බොහෝ වාරයක් අභ්‍යාස කරන්න. භාවනා ශාලාව තුල නැතිනම් කුටිය තුල මෛත්‍රිය වැඩිම සාර්ථක වූ විට මුළු ආරණ්‍ය තුල 48 ආකාරයට ආරණ්‍ය දෙකක් තුල 48 ආකාරයට යන මෙලෙසට ක්‍රමක්‍රමයෙන් මෛත්‍රී ධානය පතුරවන්න. මුළු ගම උපනගර එකක් දෙකක් දිස්ත්‍රික්ක එකක් දෙකක් මුළු රටම මුළු ලෝකයම 31 භවයන් යන ලෙසට 48 ආකාරයටම ක්‍රමක්‍රමයෙන් පතුරුවමින් භාවනා කරන්න. සාර්ථක වූ විට අනන්ත චක්‍රාවාටය දක්වා 48 ක්‍රමයන්ට අනුව මෛත්‍රී භාවනාව වඩන්න. අනතුරුව දිසා එරෙන මෙත්තා චේතෝ විමුක්ති දස ආකාරයන්ට මාරු කරන්න. දිසා එරෙන මෙත්තා විමුක්තා චේතෝ විමුක්ති දස ආකාරය දස දිසාවන්හි පැතිරවිය යුතු මෙත්තා චේතෝ විමුක්ති ආකාර 10 මෙසේය. 1. පෙරදිග දිසාව 48 ආකාරයටම 2. බටහිර දිසාව 48 ආකාරයටම දකුණු පෙයාල උතුරු පෙයාල ගිනිකොන පෙයාල නිරිත දිසාව පෙයාල වයඹ දිසාව 48 ආකාරයටම 8 ඊසාන දිසාව 48 ආකාරයටම 9 ඉහළ දිසාව 48 ආකාරයටම 10 පහළ දිසාව 48 ආකාරයටම චේතෝ විමුක්ති ආකාර මෙලෙස සියලු දිස දස දිසාවන්හි 10 වරක් 48 480ක් වන්නේය. ඉහත සඳහන් අනන්ත චක්‍රාවාටය දක්වා සත්වයන් සියල්ලන්ම අරමුණු කරමින් මෛත්‍රිය පතුරවන 48 ආකාර හා මේ 480ක් වූ ආකාර එක්කල විට 528 ආකාරයක් මෛත්‍රිය වන්නේය. මේ දිසා පරණ චේතෝ විමුක්ති මෛත්‍රිය වඩද්දී නැගෙනහිර දිසාවන්හි ඇත්තා වූ අනන්ත චක්‍රාපාටයන් දක්වා සියලු සත්වයන් අරමුණු කොට ඒ සියලු සත්වයන් ආලෝක ප්‍රභාව යටතේ දකින අවස්ථාවෙහි 48 ආකාර මෛත්‍රිය වඩන්න. බටහිර දිසාව ආදී ඉතිරි දිසා කෙරෙහිද මේ ක්‍රමයටම භාවනාව පවත්වන්න. මේ සාර්ථකව අවසන් කළ පසු මෛත්‍රී සූත්‍රය ආදීෙහි එන්නා වූ මෛත්‍රී භාවනා වඩන ක්‍රමයන් අනුවද දිගටම මෛත්‍රිය වැඩි හැකිය. මෙලෙස 528 ආකාර මෛත්‍රිය ක්‍රමානුකූලව වඩන අවස්ථාවෙහි පින්වත් ඔබගේ මෛත්‍රී භාවනා කර්මස්ථානය පහත සඳහන් බුද්ධ දේශනාවට මනාව ගැලපෙන බැවින් බුදුරජාණන් වහන්සේගේ අභිමතය පරිදි තමා භාවනා කරන බව ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහි යනු ඇත. දීඝනිකායක 636 පිටුව සෝ මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං වරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්තං ඉති උද්ද මදෝ තිරියං සබ්බදී සබ්බා තත්තාය සබ්බාවනතං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති තේරුම එම යෝගාවචර පුද්ගල තෙමේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවකට පතුරුවමින් වසන්නේය. එලෙසටම දිසා දෙකකට, තුන් දිසාවකට, හතර දිසාවකට පතුරුවමින් වසන්නේය. මේ ක්‍රමයෙන් උඩ යට සිරස යන සෑම දිසාවන් සිටිනා සියලු සත්වයන් තමා හා සමාන ලෙස ගනිමින් සත්වයන් සියල්ලන්ම අඩංගු වන්නා වූ සත්ව ලෝකය මුළුල්ලෙහි විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛරී වූ ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිත පතුරුවමින් සිටින්නේය. මෛත්‍රී ආනිසංස 11 අංගුත්තර නිකාය 6 644 පිටුව. මහණෙනි ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙන් දුරවීම හේතුවෙන් මෙත්තා චේතෝ විමුක්ති නම් වූ මෛත්‍රී සිත ගෞරවයෙන් සේවනය කළ යුතුය. භාවිතා කළ යුතුය. බහුලීකරණය කළ යුතුය. නැග ගමන් කළ යුතු අනගමුණය කළ යුතු දුවන වාහනයක් මෙන් භාවිතා කළ යුතු වස්තුවක් මෙන් කළ යුතුය. මනාසේ දැඩිසේ පිහිටුවිය යුතු වසීභාව ලබන තෙක්ම අභ්‍යාස කළ යුතු සුසමාරද්ද වූවේ කුසේ සම්පූර්ණ කළ යුතු එබඳු මෛත්‍රී ඇති කලෙහි ආනිසංස 11ක් බලාපොරොත්තු විය හැක්කේය කවර 11ක්ද යත් සුවසේ නිදයි සුවසේ අවදි වෙයි දුෂ්ට පාපී සිහින නොපෙනේ මිනිසයන් අතර ප්‍රියමනාප භාවයට පත්වෙයි. අමනුෂ්‍යයන් අතරද ප්‍රියමනාප භාවයට පත්වෙයි. දේවතාවෝද ආරක්ෂා කරන්නෝය. ගිනි, විස, ආයුධ ආදී දේවලින් හානි සිදු නොවේ. සිත ඉක්මනින් සමාධිය වෙයි. සමාධිය ලැබීම පහසු වෙයි. මුඛ වර්ණය ප්‍රසාද ජනක වෙයි. මරණයේදී සිහි විකල් නොවේ. උතුම් වූ අරහත් ඵලය නොලැබෙන්නේ නම් බ්‍රහ්ම ලෝකයට යා හැකි වන්නේය. බුද්ධානුස්සති කර්මස්ථානය විසුද්ධි මාර්ගයේ 148 පිටුව ආරකත්තා හතත්තාච කිලේසාරින සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන වාරහෝ න රහෝ කරෝති පාපානි අරහං තේන උච්චති වාසනා සහිත කෙලෙස් කැළම නැති කල බැවින් කෙලෙස් දුරින්ම දුරු කිරීම නම් වූ මේ හේතුවෙන් අරහං නම් වූ බුදුරජාණන් වහන්සේ 1500ක් වූ කෙලෙස් අරහත් මාර්ග ඥාන ආයුධයෙන් කඩා බිඳ දමා විනාශ කළ බැවින් නම් වූ හේතුවෙන් අරහන් නම් වූ බුදුරජාණන් වහන්සේ අවිජ්ජා තණ්හා ප්‍රදාන වූ පටිච්ච සමුප්පාද සංසාර චක්‍රයේ අරයන් කඩා බිඳ දමා විනාශ කළ බැවින් අරහන් නම් වූ බුදුරජාණන් වහන්සේ අසම සම වූ සීල සමාධි පඤ්ඤා ගුණ හේතුවෙන් මනුෂ්‍ය දේව බ්‍රහ්ම සත්වයන්ගේ උතුම් පූජාවන්ට වාජනය වන හේතුව නිසා අරහං නම් වූ බුදුරජාණන් වහන්සේ රහස්ථානයන්හි පාපී ක්‍රියා නොකරන්නේය පාපී කතා නොකරන්නේය නොසිතන්නේය යන මේ කාරණයන්ගෙන් අරහන් නම් වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වනාහි අරහන් ගුණෙහි තේරුම් පහකි. එම තේරුම් සම්පූර්ණව පාඩම් වනසේ පුහුණු කරන්න. මෙම අරහන් ගුණ කර්මස්ථානයේ වැඩිවීමට කැමැති පින්වත් ඔබ ප්‍රථමයෙන් ඕදාත කසින චතුර්ථ ධානය නැතිනම් ආනාපාන චතුර්ථ ධානය නැවතත් වඩා එම සමත භාවනා ඥාන හේතුවෙන් පහළවන්නා වූ ප්‍රභාස්වර ආලෝකයේ උදව්වෙන් තමා ප්‍රසාදයට පත් වූ බුද්ධ රූපයක් සිතට පෙනෙන ලෙස ඉදිරිපත් කරගෙන එය අරමුණු කරන්න. එය ප්‍රකටව ඉදිරිපත් වූ විට එම රූපය ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙන් සලකා එයටම සිත යොමු කරන්න. අතීතයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් දැක හමු වී ඇතනම් එම බුදුරජාණන් වහන්සේගේ රූප සටහන මතුවී පෙනීමට හැක්කේය. එම බුද්ධ රූපයෙන් මතු කරගත් බුදු ගුණයන් කෙරෙහි සිත යොදා භාවනා කළ යුතුය. ඉදින් මෙලෙස අරමුණු කිරීමට ජීවමාන බුදුරජාන් වහන්සේ නමකගේ රූපය පහළ නොවේ නම් මුලින් සිත යොදූ බුද්ධ රූපයම අරමුණු කොට ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා එම රූපයෙන් මතු කරගත් බුදු ගුණයන්ට සිත යොදා භාවනා කරන්න. ඉහත සඳහන් අරහන් ගුණයෙහි තේරුම් පහ තුල තමා කැමති එක් තේරුමක් අරමුණු කොට අරහං අරහං යයි භාවනා කරන්න. සමාධි ශක්තිය වැඩුණු විට බුද්ධ රූපය නොපෙනී බුදු ගුණය මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටා සිටිනු ඇත. එම අවස්ථාවෙහි බුද්ධ රූපය පසුපස සොයා නොයා යුතුය. බුදු ගුණ කඳ මතම භාවනාසිත ශාන්තව සමීපව පිහිටා සිටින ලෙස භාවනා වඩන්න. පැයක් පමණ භාවනාසිත ශාන්තව සමීපව ಗುಣකඳ අරමුණ මත පිහිටන්නේ නම් ධානාංගයන් විමසා බලන්න. එහෙත් මෙම ධානය වනාහි උපචාර ධානයක් වන්නේය. එම උපචාර ධානය තෙක් කමඨහන වඩන්න. ඉතිරි ගුණයන් මතද මේ ක්‍රමයටම භාවනා කරන්න. වසීභාව ප්‍රගුණවන ලෙසද පුහුණු කරන්න. අශුභ කර්මස්ථානය ආනාපාන චතුර්ථ ධාන සමාධිය හෝ ඕදාත කසින චතුර්ථ ධාන සමාධිය හෝ වේවා නැවත වරක් තහවුරු කරගන්න. එම සමාධිය හා යෙදෙන භාවනා ඥාන හේතුවෙන් පහළවන ආලෝක ප්‍රභාස්වරය හාත්පස සියලු දිසාතෙක් පතුරුවා දිදුලන තරමට පත් වූ විට තමා කලින් දැක ඇති අතිශය ජුගුප්සාජනක සමාන ලිංගයට අයත් මලමිනියක් සිහියට නගාගෙන එය අරමුණු කරගන්න. ඥානාලෝකයේ යටතේ එම මලමිනිය දැක ගන්නා ලෙසට උත්සාහ කරන්න. කලින් තමාදුටු ස්වરૂපයට අනුව නැවත වරක් දැකගත හැකිවන පරිදි ආලෝක ප්‍රභාවයේ උදව්වෙන් ඒ වෙතට ලං වී අරමුණු කරන්න. ප්‍රකට ලෙස ඥානාලෝකයෙන් දැකගත හැකි අවස්ථාවෙහි එම මලමිනියෙහි ඊතා ජුගුප්සාජනක තැනකට තම භාවනා සිත සමීපව అలවා තබා පටික්කුලං පටික්කුලං හෝ පිළිකුල පිළිකුල යයි භාවනා කරන්න. එම මලමිනී අරමුණ මත පැය එකක් දෙකක් වශයෙන් අසුභ භාවනා සිත ශාන්තව සමීපව පිහිටා සිටින විට උග්ඝහ නිමිත්තෙන් පටිභාග නිමිත්තට මාරු වීම සිදු වෙයි. ප්‍රකෘති ඇස විවෘත කලාසේ ප්‍රකටව පෙනෙන මලමිනී නිමිත්ත වනාහි උග්ඝහ නිමිත්තයි. විසුද්ධි මාර්ගයේ 137 පිටුවෙන් විසුද්ධි මාර්ගයේ 139 පිටුව අසුබ මලමිනී අරමුණ අනුව යොදන්නා වූ භාවනා මානසිකාරය විපුලභාවයට පත් නොවීම නිසාද අසුබ මලමිනී අරමුණ මත සිත නිසසල නොවන බැවින්ද උග්ඝහ නිමිත්ත විරූපව අවලස්සන වූ බියට හේතු වූ දර්ශනයක් ලෙස ප්‍රකට වන්නේය. පටිභාග නිමිත්ත වනාහි අසුභ භාවනා මානසිකාරයේහි විපුල භාවයට පත්වීම නිසාද අසුභ මලමිනී අරමුණෙහි නිසසලව තැන්පත් වීමේ හේතුවෙන්ද කැමැතිසේ බඩ පිරෙනතුරු කෑමගෙන පෙරලී නිදාගෙන සිටින මහත වූ කායාංග සහිත විශාල වූ පුරුෂයෙකුසේ ප්‍රකට වන්නේය. එම පටිභාග නිමිත්තම පටික්කූලං පටික්කූලං හෝ පිළිකුලයි පිළිකුලයි හෝ යයි බොහෝ වාර ගණනක් සිත යොදා භාවනා කළ යෝගාවචරයාගේ භාවනා සිත මේ අරමුණ මත පැයක් දෙකක් ලෙස ශාන්තව සමීපව පිහිටා සිටින විට ධානාංග ප්‍රකට වනු ඇත්තේය. ප්‍රකට අවස්ථාවේ ප්‍රථම ධානයටපත් වුණා වන්නේය. ඉන්පසු වසීභාව පහ ප්‍රගුණ වන ලෙසට අභ්‍යාස කරන්න. මරණානුස්සති කර්මස්ථානය විසුද්ධි මාර්ගයේ 168 පිටුව තත්ත මරණන්ති ඒක බව පරියාපන්නස්ස ජීවිතේන්ද්‍රියස්ස උපච්ඡේදෝ ඉති ජීවිතේන්ද්‍රියෝ පච්ඡේද සංකතස්ස මරණස්ස සරණං මරණානුස්සති මජ්ක්‍ධිම නිකාය 1 138 පිටුව පුනච පරම් බික්කවේ බික්කු සේයතාපි පස්සේය ශරීරං සීවතිකාය චඩ්ඩිතං ඒකාහමතං වා ද්විහමතං වා තීහමතං වා උද්දුමාතකං විනීලකං විපුප්පක ചാතං සෝයිම මේව කායන් උපසංහරති අයම්පිකෝ කායේ ඒවං ධම්මෝ ඒවං භාවි ඒවං අනතීතෝති විසුද්ධි මාර්ගයේ 169 පිටුව. තස්මා තත්ත තත්ත හත මත්ත සතේත ඕලෝකෙත්වා දිට්ඨ පුබ්බ සම්පත්තීනං සත්තානං මතානං මරණං ආවජ්ජත්වා සතිංච සංවේගංච ඥානංච යෝජත්වා මරණං භවිස්සති ආදීනා නයන මනසිකාරා පවත්තේ තබ්බෝ ඉහත සඳහන් pāli අට කතාවන් අනුව මරණානුස්සති කර්මස්ථානය භාවනා කිරීමට කැමැති පින්වත් වූ ඔබ තමා ප්‍රගුණ කළ අසුබ කර්මස්ථානයම ප්‍රථම ධාන සමාධියට පත්වනසේ නැවත වඩා සමාධිය තහවුරු කරගන්න. එම බහිද්දා අසුබ මලමිනිය මත ප්‍රථම ධාන සමාධිය ලබා ගැනීමට භාවනා කළ පසු මාගේ ශරීරයටද මෙලෙස මරණයට පත්වන ස්වභාවය පොදුය. එලෙස මැරෙන ස්වභාවය ඒකාන්තය. නිදහසක් නැත. මෙසේ වූ මරණ ධර්මය මගහැරිය නොහැකිය. යැයි තමාගේ මරණ ධර්මය මත ඥානය යොදවා සතියත් සංවේගියත් ඥානයත් සහිතව භාවනා කරන අවස්ථාවෙහි තමා මරණයට පත්වී ජුගුප්සාජනක අසුබ මලමිනියක්ව පවතින ආකාරය දැක ගැනීමට ලැබෙනු ඇත. ඒ අවස්ථාවෙහි තමා මියගොස් සිටින රූපේහි ජීවිතේන්ද්‍රිය සිඳී ගොස් ඇති ස්වභාවය ඥාණයට හසුවන ලෙස බලමින් එම ජීවිතේන්ද්‍රිය සිඳී යාමේ අරමුණ මත භාවනාසිත ශාන්තව අලවා තබා මරණං මේ ධූවං ජීවිතං මේ අද්භූවං මාගේ මරණය ස්ථීරය ජීවිතය අස්තිරය මරණං මේ භවිස්සති මාගේ මරණය වනාහි ඒකාන්තයෙන් සිදුවන්නක්මය ගැලවීමක් නැත මරණ පරියෝසානං මේ ජීවිතං මගේ ජීවිතය මරණය කෙලවර කොට ඇත්තේය මරණං මරණං මරණය මරණය යන මේ මානසිකාර ක්‍රම අතරින් තමා කැමති එක් ක්‍රමයක් අනුව pāli භාෂාවෙන් හෝ සිංහලෙන් භාවනා කරන්න. තමා මැරී සිටින ආකාරය ජීවිතේන්ද්‍රය ෂය වූ ස්වභාව ධර්මය යන අරමුණේම මරණානුස්සති භාවනා සිත පැයක් දෙකක් ශාන්තව සමීපව පිහිටා සිටින ලෙසට උත්සාහ කරන්න. මෙලෙස ශාන්තව සමීපව පිහිටා සිටන කල ධානාංග පහ ප්‍රකට වන්නේය. කෙසේ නමුත් ඒ උපචාර ධානය පමණක් වන්නේය. මේ මෛත්‍රී බුද්ධානුස්සති අසුබ මරණානුස්සති යන කර්මස්ථාන හතර යෝගාවචර පුද්ගලයන්ට ආරක්ෂාව දිය හැකි බැවින් චතුරාර්යක නම් වූ ආරක්ෂක භාවනා හතරක් වෙයි. මේවා විපස්සනාවට මාරු වීමට කලින් උගත යුතු භාවනා කළ යුතු කර්මස්ථානය වන්නාහ. අංගුත්තර නිකාය 5 378 පිටුව. අසුබං භාවේ තබ්බං රාගස්ස පහනාය. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ආනාපාන සති භාවේ තබ්බා විතක්කුප්පේ විතක්ක උපච්ඡේදාය. ඉහත සඳහන් මේගිය සූත්‍රයට අනුව අසුභ භාවනා වනාහි රාගයට පහර දීම සඳහා හොඳම ආයුධය වන්නේය. මෙහිදී අසුභ මලමිනියා කරමුණු කොට භාවනා කළ යුතු වෙයි. මෙයට අවිඥානික අසුභ එනම් අප්‍රාණික අසුභ යයි කියනු ලැබෙයි. පණ ඇති සත්වයන්ගේ දෙතිස් කොටස් අරමුණු කොට පටික්කුල මනසිකාර වශයෙන් වැඩි යුතු භාවනාවද අසුභ කර්මස්ථානයේ වශයෙන් ගිරිමානන්ද සූත්‍රයේහි එනම් අංගුත්තර නිකාය 6 194 පිටුවේ දේශනා කරනු ලැබ ඇත. මෙය සවිඥානික අසුබය නම් වන්නේය. මෙම අවිඥානික අසුබ භාවනා සවිඥානික අසුබ භාවනා යන දෙවර්ගයේම රාගය විනාශ කිරීම සඳහා හොඳම ආයුධය වන්නේය. මෛත්‍රී කර්මස්ථානයේ වනාහි ව්‍යාපාදය, ද්වේෂය, විනාශ කිරීමට හොඳම කර්මස්ථානය වන්නේය. එම නිසා පින්වත් ඔබ රාගය නැගී බහුල වූ විට අසුභ භාවනාව වඩන්න. දෝෂ ඡණ්ඩ පරුෂකම් නැගා විට මෛත්‍රී භාවනාව වඩන්න. විතර්ක බහුල වාවිට ආනාපාන සතිය වඩන්න. භාවනා කර්මස්ථානයේ තුල ශ්‍රද්ධාව දුර්වලව ගිය විට සිත පිරිසුදු බව අඩුව ගිය විට බුද්ධානුස්සතිය වඩන්න. සංවේග ඥානය අඩු වී ගිය විට භාවනාව කෙරෙහි උකටලී වූ විට මරණානුස්සති භාවනාව වඩනු මැනවි. උපග්‍රන්ථය ආනාපාන කර්මස්ථානය ශේෂ චතුෂ්ක පින්වත් ඔබ තමා ලබාගෙන ඇති ආනාපාන චතුර්ථ ධානය සමාධිය පංච වසීභාව අතින් දක්ෂ වන තෙක් ප්‍රගුණ කළ පසු එම ආනාපාන චතුර්ථ ධානය විපස්සනාවෙහි පාදක මූලයේ කොට භාවනාවට වාඩිවන වාඩිවන වාරයක් පාසා එම ධානයට සමවැදී එයින් නැගී සිට රූප ධර්මයන් පරිග්‍රහ කිරීම නාම ධර්මයන් පරිග්‍රහ කිරීම රූපාරූප පරිග්‍රහ එවත් රූප නාම ධර්මයන් පරිග්‍රහ කිරීම නාම රූප වවත්තාන හෙවත් රූප නාම ධර්මයන් පිරිසිඳ හඳුනා ගැනීම පච්චය පරිග්ගහ හෙවත් ත්‍රිවිධ කාලයේහි මේ රූප නාම ධර්මයන්හි හේතු ධර්ම පරිග්‍රහ කිරීම නම් වූ කාර්තාව්‍ය පියවරෙන් පියවර සපුරමින් හේතු ධර්මයන්ද සහිත එම රූප නාමයන් විපස්සනා ඥාන පරම්පරාවට අනුව ත්‍රිලක්ෂණයට අඛණ්ඩව නංවමින් විපස්සනා භාවනා කළහොත් අරහත් ඵලයේ වෙත ළඟා විය හැක්කේය. විසුද්ධි මාර්ගයේ 212 පිටුවෙන් මේ තාක් ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ලෙහි දිගු බව ආශ්වාස ප්‍රාශ්වාසයේහි කෙටි බව සබ්බකාය සියල්ල හෙවත් ආශ්වාස ප්‍රාශ්වාසයේහි මුලැමැදාග යන සියල්ල පස්සම් බය හෙවත් ශාන්ත ලෙස සංසිඳුවමින් සියුම් වී නිවි යන ලෙස ආකාර හතරකින් අභ්‍යාස කොට ආනාපාන පඨම චතුෂ්කය සම්පූර්ණයෙන් විස්තර කරන්නට යෙදුනි. දෙවැනි චතුක්කයේ සිට දිගට සංක්ෂේපයෙන් ගෙනහැර දක්වන්නෙමි. ဒုတိ ය චතුක්කය සංයුත නිකාය පහ 2 108 පිටුව පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති ප්‍රීතිය ප්‍රකටව දනිමින් ආශ්වාසය කරන්නෙමි ශික්ෂණය කරයි ප්‍රීතිය ප්‍රකටව දනිමින් ප්‍රාශ්වාස කරන්නෙමියයි ශික්ෂණය කරයි සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති සුඛය ප්‍රකටව දනිමින් ආශ්වාස කරන්නෙමි ශික්ෂණය කරයි සුඛය ප්‍රකටව දනිමින් ප්‍රාශ්වාස කරන්නෙමි ශික්ෂණය කරයි චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති චිත්ත සංඛාරයන් ප්‍රකටව දකිමින් ආශ්වාස කරන්නෙමි යයි ශික්ෂණය කරයි. චිත්ත සංඛාරයන් ප්‍රකටව දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමි යයි ශික්ෂණය කරයි. පස්සම්බයං චිත්ත සංඛාරං අසසිසාමීති සික්කති පස්සම්බයං චිත්ත සංඛාරං පස්සසිසාමීති සික්කති චිත්ත සංඛාරයන් ශාන්ත කරවමින් ආශ්වාස කරන්නෙමි යයි ශික්ෂණය කරයි චිත්ත සංකාරයන් ශාන්ත කරවමින් ප්‍රාශ්වාස කරන්නෙමි යයි ශික්ෂණය කරයි. ආනාපාන පටිභාග නිමිත්ත අරමුණු කොට ප්‍රීතිය හා මුසු වූ ප්‍රථම ධානයට හා ද්විතිය ධානයට සමවදින යෝගාවචර පුද්ගලයා එම අවස්ථාවෙහි ධාන ලබා ඇති නිසාද ආනාපාන පටිභාග නිමිත්ත අරමුණ ප්‍රකටව පවතින නිසාද අරමුණ හේතු කොටගෙන ධාන ප්‍රීතිය ප්‍රකටවම දනමින් සිටින්නේය. මෙලෙසම අරමුණු ස්වභාවය ලෙස ධාන ප්‍රීතිය ප්‍රකටව දැනගනිමින් හුස්ම පවත්වන්න. මේ සමත කොටසයි. පරමාර්ථ ධර්මයන් පරමාර්ථයට ළඟාවන ලෙස තත්වාකාරයෙන් විනිවිද දැකගත හැකි ඥානය අසම්මෝහ නම් වෙයි. යෝගාවචර පුද්ගලයා මෙලෙස ප්‍රථම ධාන, ද්විතීය ධානය යනාදියට සමවැදී එයින් නැගී සිට එම ධානය හා මුසු වී ඇති ප්‍රීතිය වෙනත් විදියකින් දක්වතොත් ප්‍රීතිය මුල් කොට ඇති ධාන නාම ධර්මයන් සියල්ල ෂය වෙමින් වැය වෙමින් යන ස්වභාවය ඥානයට හසුවන ලෙස බලමින් ත්‍රිලක්ෂණයෙන් එක එකක් වශයෙන් බලමින් විපස්සනා මානසිකාරයේ යෙදෙයි එම යෝගාවචර පුද්ගලයා විපස්සනා ඥාන අවස්ථාවේ මෙම ප්‍රීතියෙහි නැතිනම් ප්‍රීතිය හා අනිකුත් ධාන නාම ධර්ම සමූහයාගේ ස්වභාව ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ විනිවිද දැක දැනගන්නේ අසම්මෝහ ස්වභාවයේ වශයෙන් අතිරණයකට පත් නොවීම නිසා ප්‍රීතිය ප්‍රකටව දැනගන්නේය මෙලෙස අසම්මෝහ වශයෙන් ප්‍රීතිය ප්‍රකටව දනිමින් හුස්ම ගන්න මේ විපස්සනා කොටසයි. සමත වශයෙන් ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන යන මේවාට අනුපිළිවෙලින් සමවදෙමින් ධාන සුඛය අරමුණු කරමින් හුස්ම ගැනීමද විපස්සනා වශයෙන් නම් එම ධානයන් හා මුසුව පවතිනා වූ සුඛයෙහි නැතිනම් සුඛය මුල් කොටගෙන ඇති ධාන නාම ධර්මයන්හි ෂේවීම එකක් පාසා අරමුණු කොට විපස්සනා කරමින් අසම්මෝහ වශයෙන් සුඛය විඳිමින් හුස්ම ගැනීමද සුඛය ප්‍රකටව දකිමින් හුස්ම ගැනීම නම් වන්නේය මෙලෙස සුඛය ප්‍රකටව දකිමින් හුස්ම ගැනීම කරන්න සමත වශයෙන් නම් ආනාපාන ධාන හතරටම එකින් එක සමවදිමින් හුස්ම ගැනීමද විපස්සනා වශයෙන් නම් වේදනා සංඥා ධර්ම දෙක නැතිනම් සංඥාව හා මුසු වේදනාව නැතිනම් වේදනා මුල් කර ධාන නාම ධර්ම සියල්ල යන මේවායේ ශේවීම අරමුණු කොට විපස්සනා කරමින් හුස්ම ගැනීමද චිත්ත සංඛාර ධර්මයන් ප්‍රකටව දනිමින් හුස්ම ගැනීම නම් වෙයි මෙලෙසට හුස්ම ගැනීමට හැකිවන ලෙසට අභ්‍යාස කරන්න. සමත කොටසෙහි ආනාපාන ධාන හතරට එකින් එකට සමවදිමින් හුස්ම ගැනීම ඕලාරික සංඛාර ධර්මයන් සංසිඳුවමින් නිවමින් හුස්ම ගැනීම නම් වෙයි. විපස්සනා කොටසෙහි මේ ධාන හතරට වෙන්වෙන්ව සමවැදී එම ධානයන්ගෙන් නැගී සිටින විට වේදනාවට මුල තැන දෙමින් මේ ධාන නාම ධර්මයන් පරිග්‍රහ කොට ඒවායේ ඡය වීම අරමුණු කොට විපස්සනා භාවනා කිරීම ඕලාරික චිත්ත සංඛාර ධර්මයන් සංසිඳුවමින් නිවමින් හුස්ම ගැනීම නම් වන්නේය. මෙලෙස හුස්ම ගැනීම පිණිස අභ්‍යාස කරන්න. මේ චතුක්කේහි පීති පරිසංවේදී යන මුල් පදයේහි ප්‍රීතිය මුල් කොට ඇති වේදනාවද සුඛ පරිසංවේදී යන දෙවන පදයේහි සුඛ වේදනාවද චිත්ත සංඛාර යන ඉතිරි පද දෙකෙහි සංඥා වේදනා ධර්ම දෙක චිත්ත සංඛාර වන බැවින් සංඥාව හා මුසු වේදනාවද ප්‍රධාන කොට දේශනා කොට ඇත්තේය මේ නිසා මේ දෙවනි චතුෂ්කය වේදනානුපස්සනා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති බව දැනගන්න. විසුද්ධි මාර්ගය පිටු 212 සිට 213 දක්වා. තෘතිය චතුෂ්කය සංයුත්නිකාය පහ දෙවනි පොත 110 පිටුව චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති ධානසිත ප්‍රකටව දැනගනිමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි ධානසිත ප්‍රකටව දැනගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙයි සමත වශයෙන් ආනාපාන ධාන හතරට අනුපෙළිවෙමින් සංවදිමින් හුස්ම ගන්නා බවද විපස්සනා වශයෙන් මෙම ධානයන්ට සමවැදී එම ධානාංගයන්ගෙන් නැගී සිටින සෑම වාරයේම එම ධානසිටවල නැතහොත් ධානසිට මුල් කොටගත් ධාන නාම ධර්මයන් සියල්ලෙහි ඡය වීම දකිනු පිණිස විපස්සනා භාවනා කරමින් හුස්ම ගන්නා බවද ධානසිත දනිමින් හුස්ම ගැනීම නම් වේ. මෙලෙස හුස්ම ගැනීම සඳහා අභ්‍යාස කරන්න. අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අභිප්‍රමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති සිත විශේෂයෙන් ප්‍රමෝදමත් කරමින් ආශ්වාස කරන්නෙමියයි හික්මෙයි සිත විශේෂයෙන් ප්‍රමෝදමත් කරමින් ප්‍රාශ්වාස කරන්නෙමියයි හික්මෙයි සමත කොටසෙහි ප්‍රීතිය හා මිශ්‍රව ඇති ආනාපාන ප්‍රථම ධානයට සමෝදෙමින් හුස්ම ගනිමින් සිටී ප්‍රීතිය හා මිශ්‍ර වූ ආනාපාන ද්විතීය ධානයට සමෝදෙමින් හුස්ම ගනිමින් සිටී එම ධානයන්ට සමවදින ෂණේහි ධානසිත හා මිශ්‍ර වූ ප්‍රීතිය නිසා ධානසිත ඊටමත් උද්‍යෝගිමත් සතුටක් සහිතව පවතී. මෙලෙස ධාන ප්‍රීතිය මගින් ධානසිත උද්‍යෝගිමත් සතුටක් සහිත වන ලෙස හුස්ම ගන්න. එසේ හුස්ම ගැනීම සඳහා අභ්‍යාස කරන්න. විපස්සනා වශයෙන් ප්‍රීතිය හා මිශ්‍ර වූ ආනාපාන ප්‍රථම ධානයට සමවැදී එම ධානයෙන් නැගී සිට එම ධානය හා මුසුව ඇති ප්‍රීතියෙහි නැතහොත් ප්‍රීතිය මුල් කරගත් ධානාංග සියල්ලෙහිම ඡේවීම දකිනු පිණිස විපස්සනා කරන්න. ප්‍රීතිය හා මුසු ආනාපාන ද්විතිය ධානයේට සමවැදී එයින් නැගී සිට එම ධානය හා මුසු ඇති ප්‍රීතිය නැතිනම් ප්‍රීතිය මුල් කරගත් මෙම ද්විතිය ධාන නාම ධර්ම සියල්ලෙහිම එහි භංගය දකිනු පිණිස භාවනා විපස්සනා භාවනා කරන්න. විපස්සනා කරන අවස්ථාවේදී ධානයේහි මුසුව තිබී ප්‍රීතිය අරමුණු කොට එම ප්‍රීතිය අරමුණු කරන භාවනා කරන විපස්සනා සිතද ඊ타මත් උද්‍යෝගිමත් වූ සතුටු සිතක් වන්නේය. මෙලෙසම සිතෙහි ඊ타මත් උද්‍යෝගිමත් සජීවී සතුටක් ඇතිවන ලෙස හුස්ම ගැනීම පිණිස අභ්‍යාස කරන්න. හුස්ම ගන්න ඊටමත් ප්‍රිය අගේනසුළු මිත්‍රයෙකුගේ සිනහමසු මුහුණ හමු වී දැකගත් විට පුනපුනා එයම දකින තම సంతානයේද සතුට පහළවන්නා ලෙස සලකා ගන්න. සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්කති සිත අරමුණෙහි සමව සමාහිතව පිහිටුවමින් ආශ්වාස කරන්නෙමියයි හික්මේ සිත අරමුණෙහි සමව සමාහිතව පිහිටුවමින් ප්‍රාශ්වාස කරන්නෙමි යයි හික්මෙයි. සමාදාහං චිත්තං සිත එකඟ කොට හුස්ම ගැනීමද සමත වශයෙන් හා විපස්සනා වශයෙන් යයි දෙආකාර වන්නේය. සමත වශයෙන් වනාහි ආනාපාන ප්‍රථම ධානයට සමවැද හුස්ම ගනිමින් සිටින කල්හිද ද්විතීය ධානයට සමවැද හුස්ම ගනිමින් සිටින කල්හිද තෘතීය ධානයට සමවැද හුස්ම ගනිමින් සිටින කල්හිද චතුර්ථ ධානයට සමවැද හුස්ම ගනිමින් සිටින කල්හිද මෙම ධානාංගයන්ගේ අරමුණ වන්නා වූ ප්‍රභාස්වර දිදුලන ආනාපාන පටිභාග නිමිත්ත අරමුණෙහි ධානසිත එකඟ කොට මනාව පිහිටුවා ගැනීමය. මෙලෙස හුස්ම ගැනීම සඳහා අභ්‍යාස කරන්න. සංලක්ෂය ආනාපාන චතුර්ථ ධාන සමාපatti අවස්ථාවේදී හුස්ම ගැනීමක් නැත. මෙලෙස හුස්ම ගැනීමක් නැතිමුත් කුමක් නිසා ආනාපාන චතුර්ථ ධානයේට සමවදී ආනාපාන පටිභාග නිමිත්ත අරමුණ මත ධානසිත හොඳින් පිහිටුවා හුස්ම ගැනීමට උපදෙස් දෙන්නේදයි ප්‍රශ්නයක් පැන නගින්නේය. උත්තරය මෙසේය. මහා ටීකාව 1 261 පිටුවෙන් අස්සාස පස්සාස නිස්සාය උපන්න නිමිත්ත මත්තපත්ත අස්සාස පස්සාස සාමාන්‍ය මේව වුත්තං යන ටීකා ප්‍රකාශයට අනුව අස්සාස පස්සාසේ පිහිටා පහළ වූ ආනාපාන පටිභාග නිමිත්තද ආනාපාන යන නම ලබන බැවින් ආනාපාන පටිභාග නිමිත්ත අරමුණු කරමින් සිටින විටද ආනාපානයම අරමුණු කරමින් සිටි යන අදහස ලැබෙන නිසා ඉහත සඳහන් ලෙසට විස්තර කරනු ලැබේ. විපස්සනා වශයෙන් මෙලෙස වන්නේය. ආනාපාන ප්‍රථම ධානයට සමවැදී එම ධානයෙන් නැගී එම ප්‍රථම ධානය හා සම්බන්ධ ධානසිතෙහි නැතිනම් ධානසිත මුල් කොටගත් ධාන නාම ධර්ම සියල්ලෙහි ඡේවීම දැකගනු පිණිස බලමින් විපස්සනා භාවනා කරන්න. එලෙසම ද්විතීය, තෘතීය හා චතුර්ථ ධානය එක එකකට සමවැදී මේ ආකාරයටම විපස්සනා කරන්න. මෙලෙස විපස්සනා කරන විට එම ධාන සිතෙහි එම සිත හා සමග වන්නා වූ ධාන නාම ධර්මයන්හි ස්වභාව ලක්ෂණයන් සාමාන්‍ය ලක්ෂණයන් විනිවිද යමින් පැහැදිලිව දැක දැන ගැනීම අනුව චිත්තක්ෂණයක් පාසා විනිවිද දැක දැන ගන්නා නිසා එම ධාන ධර්ම නම් වූ සංඛාර ධර්මයන් අනිච්ච වශයෙන් නැතිනම් දුක්ඛ වශයෙන් නැතිනම් අනාත්ත වශයෙන් විපස්සනා වෙයි. සිත හොඳින් පිහිටා සිටින්නේය. මෙලෙස හොඳින් පිහිටා සිටින විපස්සනා ඥාන හා මිශ්‍රව පවතින සමාධිය කනික විතක්ක ඒකාග්‍රතා හෙවත් කනික සමාධි යයි කියනු ලැබේ. මෙම කනික සමාධිය ශක්තියෙන් ධානසිත මුල් කරගෙන පරිග්‍රහ කළ යුතු වූ ධාන ධර්ම සංස්කාර ධර්ම සමූහයන්හි අනිච්ච නැතිනම් දුක නැතිනම් අනත්ත් ස්වභාවයෙන් යන එක් ස්වභාවයක් විපස්සනා සිත හා අනුව පිහිටුවමින් හුස්ම ගන්න. හුස්ම ගත හැකි වන අයුරින් පුහුණු කරන්න. සැලකිලිමත් වන්න. මෙහිදී ආනාපාන එක් එක් ධානය අනුව සමවැදී එම ධානයන්ගේ නැගී ධාන සිත් මුල් කරගෙන ධාන ධර්ම නම් වූ ධාන සංඛාර ධර්මයන් විපස්සනා කරන විට එම සංඛාර ධර්මයන්හි අනිච්ච ස්වභාවය ආදී ස්වභාව එක එකක් ශාන්තව සමීපව පිහිටුවමින් විපස්සනා සමාධිය හෙවත් කණික සමාධිය පහළ වීමයි කියන මේ කාරණය ගැන සැලකිලිමත් වන්න. විපස්සනා කොටසෙහි සඳහන් වන කණික සමාධිය කෙතෙක් උසස් මට්ටමකට පත්ව පවතින්නේදයි අවබෝධ කරගත යුතුයි. විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්කති විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්කති සිත ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියයි හික්මෙයි සිත ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් මුදවමින් ප්‍රාශ්වාස කරන්නෙමියයි හික්මෙයි විමෝචයන් චිත්තං සිත ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් මුදවමින් හුස්ම ගන්නා මෙහිදී ද සමත හා විපස්සනා කොටසයයි දෙකක් ඇත. සමත කොටසෙහි ප්‍රථම ධානය මගින් නීවරණ ධර්මයන්ගෙන්ද ද්විතීය ධානය මගින් විතක්ක ਵਿਚාරයන්ගෙන්ද තෘතීය ධානය මගින් ප්‍රීතියෙන්ද චතුර්ථ ධානය මගින් සුඛ දුක්ඛයෙන්ද සිත නිදහස් කරමින් මෙම ධානයන්ට සමවදිමින් හුස්ම ගැනීම කරන්න. විපස්සනා කොටස වශයෙන් වනාහි එම ධානයන්ට සමවැදී එම ධානයන්ගෙන් නැගී ධානය හා මොසු වූ සිත සිත මුල් කරගෙන ධාන නාම ධර්මයන් සියල්ල ෂේ වීම වෙයි. වැයවීමේ ස්වභාවය දැක ගැනීම සඳහා බලමින් විපස්සනා කරනු ලැබෙයි. එම යෝගාවචර පුද්ගලයා අනිච්චානුපස්සනාව මගින් නිච්ච සංඥාවෙන්ද දුක්ඛානුපස්සනාව මගින් සුඛ සංඥාවෙන්ද අනත්තානුපස්සනාව මගින් අත්ථ සංඥාවෙන්ද සිත මුදයි යන මේ ලෙස ත්‍රිලක්ෂණයට නංවමින් විපස්සනා කරයි සංඛාර ධර්මයන්හි කලකිරීම ස්වභාව ඇති නිබ්බිදානුපස්සනාව මගින් නන්දියෙන්ද සංඛාරයන්ගේ බිඳියාම භංගය නැවත නැවතත් ත්‍රිලක්ෂණයට නැංවීමෙන් සංඛාරයන් කෙරෙහි විරාගය පහළ කරන විරාගානුපස්සනාවෙන් රාගයද සංඛාරයන්ගේ Nirodhaය බලන Nirodhanupassanaව මගින් සමුදයද සංඛාරයන්ගේ බිඳීම විපස්සනා කිරීමෙන් කෙලෙස් තදංග වශයෙන් බැහැර කිරීමේ ස්වરૂපයෙන් නිවන වෙතට යොමු වී බැස ගැනීම කරන පටිනිස්සග්ගානුපස්සනාව මගින් සංඛාරයන් නිච්ච ආදී වශයෙන් වර්ධවා ගැනීමෙන් හෙවත් ආදානයෙන් සිත මුදවමින් හුස්ම ගැනීම කරයි. මෙලෙස හුස්ම ගැනීමට හැකි කලෙහි එයට ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් සිත මුදවමින් හුස්ම ගැනීමයි කියනු ලැබේ. මෙසේ හුස්ම ගැනීමට උනන්දුවෙන් සිත යොදා භාවනා වැඩිවීමට අභ්‍යාස කෙරෙත්වා. විසුද්ධි මාර්ගය 213 පිටුවෙන්. මෙය ත්‍රිතිය චතුක්ක චිත්තානුපස්සනා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති බව දත යුතුයි. චතුත්ත චතුක්කය අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්කති සංඛාර ධර්ම අනිච්චයයි නැවත නැවතත් භාවනා අභ්‍යාස ඇතිව ආශ්වාස කරමි හික්මෙයි. සංඛාර ධර්ම අනිච්චයයි නැවත නැවතත් භාවනා අභ්‍යාස කරමින් ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. මේ අනිච්චානුපස්සනාවයි. විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. සංඛාර ධර්මයන්ගේ බිඳීම නම් වූ භංගය හා රාගයේ දුරුවීමෙන් වන නිර්වාණය දකිමින් නැවත නැවතත් භාවනා අභ්‍යාස කරමින් ආශ්වාස ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. මෙය විරාගානුපස්සනාවයි. නිරෝධානුපස්සී අසසිස්සාමීති සික්ඛති. නිරෝධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. සංඛාර ධර්මයන්හි කණික නිරෝධය නම් වූ කණික භංගය හා රාගයේහි නිරුද්ධ වීම නම් වූ නිර්වාණය දකිමින් නැවත නැවතත් භාවනා අභ්‍යාස කරමින් ආශ්වාස ප්‍රාශ්වාස කරමියයි හික්මේ. මේ Nirodhanupassanaවයි. පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. කෙලස් තදංග වශයෙන් බැහැර කළ හැකි විපස්සනා ඥානහා සමුච්ඡේද වශයෙන් ඉදිරි නොකොට බැහැර කළ හැකි ආර්ය මාර්ග ඥාන සම්පූර්ණ කරනු සඳහා සංඛාරයන්හි බිඳී යාම හෙවත් බංගය හා සංඛාරයන්ගේ Nirodhayen සංඛාරයන් බැහැර කරලීම නම් වූ නිවන අනුව නැවත නැවතත් බලමින් හුස්ම ගනිමි පිට කරමි යයි හික්මෙයි මේ පටිනිසා ගානුපස්සනාවයි සංයුත්ත නිකාය පහ දෙක 106 පිටුවෙන් මේ චතුත්ථ චතුක්කය ශුද්ධ විදර්ශනාවෙහි ශක්්‍යතාව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක. ইহත චතුක්ක තුන වනාහි සමත විපස්සනාවන්හි ශක්්‍යතාව වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක. විසුද්ධි මාර්ගය 204 පිටුවෙන්. පඨම චතුක්කේ වනාහි ආනාපාන කම්මට්ටානෙහි ආධිකම්මික එනම් ආදුනික පුද්ගලයා සඳහා සමත කර්මස්ථාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක මෙය කායानुපස්සනා සතිපට්ඨානයයි. ဒုတိ ය චතුක්කය, තතිය චතුක්කය, චතුත්ථ චතුක්කය යන චතුක්ක තුන වනාහි මේ පඨම චතුක්කය මගින් ලබාගත් ධානය ඇති යෝගාවචර පුද්ගලයා හට වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක. මේ අට කතා විස්තරයට අනුව පඨම චතුක්කයේ අනුව ධානය ලබා ගන්නා තෙක් භාවනා කළ පසුව ဒုတိ ය චතුක්කය, තතිය චතුක්කය, චතුත්ථ චතුක්කය යන මේවා පියවරෙන් පියවර නැගිය යුතු වන්නේය. චතුත්ත චතුක්කේහි අඩංගු අනිච්චානුපස්සී පදේහි ඇතුළත් අනිච්ච ධර්ම විග්‍රහ කරන අටකථාචාර්යන් වහන්සේ අනිච්ඡන්ති පංචස්කන්ධා අනිච්ච ධර්මය වනාහි පංචස්කන්ධයෝය යයි පැහැදිලි කොට ඇත්තේය. එම පංච ස්කන්ධයන් විපස්සනා කරන්නේ නම් මෙම පංචස්කන්ධ නාම රූප ධර්මයන් ප්‍රථමයෙන් පරිග්‍රහ කළ යුතුය. ඥානෙන් පරිච්ඡේද වශයෙන් ගත යුතු වන්නේය. හේතු ධර්ම පරිග්‍රහ කළ යුතුය. ඥානෙන් පරිච්ඡේද වශයෙන් වෙන්කර ගත යුතුය. මෙලෙස පරිග්‍රහ කිරීම ඥානෙන් පරිච්ඡේද කිරීම සඳහා රූප කර්මස්ථාන කොටස, නාම කර්මස්ථාන කොටස, පටිච්ච සමුප්පාද කොටස ලක්ඛනාදී චතුක්ක කොටස විපස්සනා කොටස යන කොටස් පහක් අනුව මතු කාණ්ඩයන්හි විස්තර කොට ඇත. අවශ්‍ය කරන ඇත්තෝ එම කොටස් අනුව දිගට අභ්‍යාස කරත්වා. මෙම ආනාපාන කර්මස්ථානය බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පරිදි චතුක්ක හතරක් වශයෙන් ආශ්වාස දහසේ ආකාරයක් ප්‍රාශ්වාස 16 ආකාරයක් යන දෙතිස් ආකාරයක් වශයෙන් සම්පූර්ණ ලෙස අභ්‍යාස කරන්නේ නම් බුදුරජාන් වහන්සේ අනුශාසනා කොට ඇති පරිදි හුස්ම ගන්නෙකු වීමෙන් පහත සඳහන් ආනිශාංසයන් ලබාගත හැකි වන්නේය. මජ්ක්‍ධිම නිකාය 3 228 පිටුවෙන් මහණෙනි දෙතිස් ආකාරයන්ට අනුව සම්පූර්ණ ලෙස වැඩූ බොහෝ වාර ගණනක් ප්‍රගුණ කරන ලද ආනාපාන සතිය සතරාකාර වූ සතිපට්ඨාන ධර්ම සම්පූර්ණ කරන්නට සමත් වේ. සම්පූර්ණ ලෙස වැඩූ බොහෝ වාර ගණනක් ප්‍රගුණ කරන ලද මේ සතර සතිපට්ඨාන ධර්මයෝ උතුම් බොජ්ජංග ධර්ම 7 සම්පූර්ණ කරන්නට සමත් වන්නාහ. සම්පූර්ණ ලෙස වැඩූ බොහෝ වාර ගණනක් ප්‍රගුණ කරන ලද බොජ්ජංග ධර්ම 7 ආර්ය මාර්ග ඥාන හතර නම් වූ විඥාහා ආර්ය ඵල ඥාන හතර නම් වූ විමුක්ති යන විඥා විමුක්ති ධර්ම දෙක සම්පූර්ණ කිරීමට සමත් වන්නේය. පින්වත් ඔබ මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ අභිමතය පරිදි හුස්ම ගන්නා වූ පුද්ගලයෙකු වීම සඳහා උනන්දුවෙන් සිත යොදා භාවනා කිරීමට පුහුණු කරන්නෙක් වේවා. මොක්පුර රන්දොර ප්‍රථම භාගය මින් සමාප්ත වෙයි.